නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් චක්කුංචාවසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේ තිතං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු තී සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ විරාජ් මහත්මයා සහ නිමාලි වීරරත්න මහත්මිය විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ විරාජ් මහත්මයාගේ සුජීවත්ව සිටින දෙමව්පියන් දෙපළට හා නිමාලී වීරරත්න මහත්මියගේ මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම එවැගේම නිමාලි මහත්මියගේ ආදරණීය පියාණන් වන වසර 24කට පෙර මිය පරලෝ යන්නට එදුණු WB වීරරත්න පියාණන් සිහිපත් කරලා එතුමන් ඇතුළු පරම්පරාවේ මිය පරලෝ ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම කියන මේ මූලික අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්න. ඒ පින්නතුන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සෑම මොහොතකම සිතේ ඇතිවන සිතුවිලි අපේ ජීවිතයට කවර ආකාරයෙන් බලපෑම් ඇති කරනවද කියන කාරණේ පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට එතකොට දැන් මූලික වශයෙන්ම අපි මේ මාතෘකාව පැහැදිලි කරගන්නට ඕන සෑම මොහොතකම ඇතිවෙන සිතුවිලි අපේ ජීවිතයට බලපාන ආකාරය. එතකොට සිතුවිලි ඇතිවෙනවා කියලා කිව්වහම සිතුවිලි කියලා කිව්වොත් අපට සිතේ හටගන්නා ගුණාංග, හෙවත් චෛතසික ධර්ම තමයි අරමුණු වෙන්නේ. නමුත් සාමාන්‍ය ජන විවාහාරයේදී සිතුවිලි ඇති කරගන්නවා සිතනවා කල්පනා කරනවා කියලා පොදුවේ අදහස් කරන්නේ සමස්ත මනසේ ක්‍රියාකාරීත්වය තමයි පොදුවේ ඒ වචන වලින් හඳුන්වන්නේ. එතකොට අපි සිතුවිලි ඇති කරනවා සිතනවා කල්පනා කරනවා කියන කාරණය එක ක්‍රියාවකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි චිත්ත පරම්පරාවකින් සිදුවෙන ක්‍රියා සමූහයක් තමයි අපිට යමක් සිතනවා කියලා දැනෙන්නේ. ඉතින් ඒ පිළිබඳව යම්කිසි වැටහීමක් අපිට පැහැදිලිව ඇති වෙන්නේ යම් අරමුණක් ගන්න අවස්ථාවේදී ඒ අරමුණ ගනිමින් චිත්ත වීති හෙවත් සිත් වැල් ඇති වෙන ආකාරය හරියට තේරුම් ගත්තා. ඉතින් අභිධර්මයේ පිළිබඳව යම් වැටහීමක් තියෙන අයට මේ කාරණේ වඩාත් හොඳින් පැහැදිලි වෙනවා. එහෙම නැති අයට වුණත් යම් ප්‍රමාණයකින් වටහා ගන්නට බැරි කමක් නැහැ. කල්පනාවෙන් මේ පිළිබඳව සිතලා තේරුම් ගන්නට උත්සාහ කළොත් අභිධර්මයේදී පැහැදිලි කරනවා අපේ ඇස කන නාසය දිව කය සිත යන මේ ඉන්ද්‍රිය හයටම ඒ ඒ අවස්ථාවේදී පැමිණෙන අරමුණු ගනිමින් චිත්ත පරම්පරාවක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ එක සිතක් ඇති වෙලා නවතින්නේ නැහැ. ඒ අරමුණ ගත්තු තැන ඉඳලා ඒ අරමුණ සම්බන්ධව සිත් සමූහයක් සිත් වැලක් ඇති වෙනවා. ඒක තමයි චිත්ත වීතියක් කියලා හඳුන්වන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඇසට රූපයක් අරමුණු වුණහම මූලික වශයෙන්ම පවතින චිත්ත පරම්පරාව ඛණ්ඩණය වෙලා ඒ ඇසින් ගන්නා වූ අරමුණ අරමුණු කරමින් චක්කු විඥානයක් පහළ වෙනවා. ඒ චක්කු විඥානය පහළ වෙන්නට පෙර ආත්වත් ඒ චිත්ත වීතියෙහි තව සිත් ගණනාවක් ගැන කියවෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙකුට ඒ සියල්ල වටහා ගන්නට නොහැකි වුණත් සරලව අපි ගත්තොත් ඇසට අරමුණක් අරමුණු වෙනකොට ඒ අරමුණ ගන්නා සිත තමයි හඳුන්වන්නේ චක්කු විඥානයයි කියලා. ඒ චක්කු විඥානයේ ඇති වුණු සැනින්ම ඒ අරමුණ හඳුනාගෙන ඒ සිත නිරුද්ධ වෙනවා. ඊළඟට තවත් සිතක් හටගන්නවා ඒ අරමුණම ගනිමින් ඒ සිත හඳුන්වන්නේ සම්පටිච්ඡන සිතයි කියලා. සම්පටිච්ඡන කියලා කියන්නේ අරමුණ පිළිගන්නා ආකාරයෙන් ඇතිවෙන සිත. දැන් ඇසට අරමුණු වෙච්ච අරමුණ හඳුනා ගනිමින් සිතක් පහළ වෙලා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒ අරමුණ පිළිගන්නා ආකාරයෙන් තවත් සිතක් පහළ වෙනවා. ඒ සිතත් පහළ වෙලා එය නිරුද්ධ වෙනවා. ඊළඟට සම්තිරණ කියලා සිතක් පහළ වෙනවා. සම්තිරණ කියන්නේ මේ ඇසින් ගත්තු අරමුණ එහෙම නැත්නම් මේ ඇසට පෙනුණු අරමුණ කුමක්ද? ඒක කුමකටද සම්බන්ධ කියලා විමසා බලන සිතා බලන කල්පනා කරලා බලන සිත. ඒක තමයි සම්තිරණ සිතයි කියලා කියන්නේ. එතකොට මේ සම්තිරණ සිතෙන් කරන්නේ ඒ දැන් අලුතෙන් ඇහැට පෙනුණු රූපයට සමානකම් ඇති යම් යම් රූප මීට කලින් දැකලා තියෙනවා නම් ඒවත් එක්කලා යම් ආකාරයකට සංසන්දනය කරනවා. ඒ වගේම මේ අලුතෙන් දැක්ක රූපය පිළිබඳව මීට කලින් යමක් සිතලා තියෙනවා නම් කල්පනා කරලා තියෙනවා නම් වටහාගෙන තියෙනවා නම් යම් අදහසක් ඇති කරගෙන තියෙනවා නම් යම් දෘෂ්ටියක් ඇති කරගෙන තියෙනවා නම් ඒ සියල්ලක්ම පාදක කොටගෙන මේ අභිනවයෙන් අපේ ඇසට අරමුණු වුණු රූපය කුමක්ද කියලා යම්කිසි තීරණයකට එන්නට උත්සාහවත් වෙනවා. ඒ විදිහට එහෙම විමසලා සොයා බලමින් ඇතිවෙනා වූ සම්තිරණ සිතත් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට ඇති වෙන්නේ වොත්තපන කියන සිත. වොත්තපන සිතෙන් තමයි අර විමසලා බලලා ගත්තු තොරතුරුත් එක්කලා මේ රූපය අසවල් රූපයයි කියලා යම්කිසි නිගමනයකට එන්නේ. තීරණයකට එන්නේ. එතකොට අන්නේ තීරණය ගන්න අවස්ථාවේදී ඒ අරමුණ හොඳ අරමුණක් හැටියට නම් තීරණය කරන්නේ ඒ පිළිබඳව තෘෂ්ණා මූලික අදහසක් ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ අරමුණ නරක අරමුණක් කියලා ඇති වෙනවා නම් ඒ අරමුණෙහි ගැටෙන ගතිය ඒවත් පටිඝ මූලය මතුවෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. ඒ අරමුණ හොඳයි ඒක ප්‍රියයි කියන සංඥාව ඇති වෙනකොට ලෝභ මූලය. ඒ අරමුණ හොඳ නැහැ ඒක සුදුසු නැති එකක් කියලා හැඟෙනකොට ද්වේෂ මූලය. ඊළඟට ওই දෙකම එක්කලා මෝහය ඇති වෙනවා සමහර වෙලාවට ඒ ඇලීම් ගැටීම් වශයෙන් තරම් ප්‍රකට තත්වයක් ලෝභ ද්වේෂ වශයෙන් ඇති නොවුනත් එතනත් මෝහය ඇති වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඊට පස්සේ අර ලෝභයෙන් හරි ද්වේෂයෙන් හරි මෝහයෙන් හරි අපේ අරමුණ පිළිබඳව තීරණය කළා නම් එතනින් එහාට ඇති වෙනවා ජවන් සිත් කියලා සිත් හතක් එක දිගටම. අන්නේ ජවන් සිත් හත තමයි අනාගත විපාක ඇති කරන කර්ම ජනිත කරන්නේ. දැන් අපි ඇසින් දැකපු අරමුණ හොඳ අරමුණක් කියලා ප්‍රියශීලීව ගත්තනම් අර ජවන් සිත් හතම ලෝභ මූලික සිත් හතක් තමයි ඇති වෙන්නේ. අපි අරමුණ සුදුසු නැති අරමුණක් කියලා හිතුවනම් එතනින් එහාට පටිඝ මූලික ජවන් සිත් හතක් තමයි ඇති වෙන්නේ. ඒ අරමුණ පිළිබඳව අපි මුලාවටපත් වුණා නම් මෝහය නම් බහුල උනේ මෝහ මූලික සිත් හතක් තමයි ජවන් සිත් හැටියට ඇති වෙන්නේ. දැන් මේ ඇසින් දැක්ක අරමුණ පිළිබඳව අපට නිර්ලෝභීව හිතන්නට පුළුවන් වුණා නම් එතනින් එහාට අලෝභ මූලික ජවන් සිත් පෙළක් ඒ කියන්නේ කුසල් සිත් පෙළක් තමයි ඊට එහාට හටගන්නේ. ඒ පිළිබඳව පටිඝය වෙනුවට මෛත්‍රී පූර්වක අදහසක් ඇති කරගන්න පුළුවන් වුණා නම් අර එතනින් එහාට ඇති වෙන ජවන් සිත් හතම අදෝෂ මූලික ඒ කියන්නේ කුසල මූලික ජවන් සිත් හතක් තමයි ඇති ඒ දැක්ක අරමුණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් එහෙම නුවණින් දැක ගන්නට සමත් වුණා නම් එතනින් එහාට ඥාන සංප්‍රයුක්ත සිත් පෙළක් තමයි ජවන් සිත් හැටියට ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට අර අරමුණ පිළිබඳව එහෙම නැත්නම් ඇසින් දැකපු රූපය පිළිබඳව තීරණය කරද්දී ඒ තීරණේ ලෝභ මූලික වුණා නම් එතනින් එහාට ජවන් සිත් හෙවත් අනාගත විපාක ඇති කරන කර්ම ජනිත කරන සිත් පෙළම ලෝභ මූලිකව ඇති වෙනවා එහෙම නැත්නම් ද්වේෂ මූලිකව එහෙම නැත්නම් මෝහ මූලිකව. එතකොට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් පෙරදරි කොටගෙන ඒ පිළිබඳ තීරණයක් ගත්තනම් ඒතනත්තාට කර්ම වශයෙන් අලෝභ අදෝස අමෝහ සිත් පෙළක් හට ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ විදිහට අර ජවන්සිට පෙලක් හටගෙන නිරුද්ධ වුණාට පස්සේ නැවතත් ඒ අරමුණම ගනිමින් තවත් අදාරම්මන කියලා සිත් කීපයක් පහළ වෙනවා පහළ වෙලා නිරුද්ධ වෙනවා දැන් ඕකට කියනවා චිත්ත වීතියක් කියලා. ඒ චිත්ත වීතිය සම්පූර්ණ වෙන්න තවත් මුලින් සිත් කිහිපයක් ගැන කියවෙනවා. ඉතින් අභිධර්මයේ දන්න අය ඒ කාරණා දන්නවා භවාංග චලන, භවාංග උපච්ඡේදක, පංචද්වාරා වජ්ජන කියලා අර චක්කු විඥාණයට මුලිනුත් සිත් ටිකක් පහළ වෙනවා. එතකොට ඔය කියන සිත් සමූහයම තමයි චිත්ත වීතියක් කියලා හඳුන්වන්නේ. දැන් ඔය එක චිත්ත වීතියක් ඇති වෙලා නැති වෙච්ච පමණින් අපට යම් අරමුණක් පිළිබඳ පැහැදිලි අදහසක් පැහැදිලි සිතුවිල්ලක් ගන්නට පහසු නෑ. ඔය වගේ චිත්ත වීති ගණනාවක් සමහරට සිය දහස් ගණනක් ඇති වෙලා නැති වෙනවා. ඊට පස්සේ ඇසින් ගත්තු අරමුණ පිළිබඳව ආපහු මනෝද්වාරික චිත්ත වීතිත් හට ගන්නවා. ඒ කියන්නේ ඇසින් ඇසින් දැකපු රූපේ ඊට පස්සේ ඡායා මාත්‍රය මනසින් අරමුණක් හැටියට අරගෙන ඊළඟට ඒ අරමුණ පිළිබඳව සිතන කල්පනා කරන තීරණය කරන මනෝද්වාරික චිත්ත වීති ගණනාවක් ඇති වෙනවා. අන්න එහෙම ඇසින් ගත්තු අරමුණ මූලික කොටගෙන චිත්ත වීති බොහෝ ගණනක් ඇති වෙලා ඊට පස්සේ ඒ අරමුණම ගනිමින් සිතිනුත් චිත්ත වීති බොහෝ ගණනක් ඇති වෙනකොට තමයි අපි ඒ ඇසින් දුටු අරමුණ පිළිබඳව යමක් සිතුවා, කල්පනා කළා, මෙනෙහි කළා කියලා අපිට පැහැදිලිව දැනෙනවා. ඉතින් ඔය ටික වෙන්නට ඊටාම සුළු කාලයයි ගත වෙන්නේ. මේ සිත කියන එක අතිශයින් වේගවත්ව ක්‍රියාත්මක වෙන ධර්මයක්. එහි වේගය කොතෙක්ද කියන බව අභිධර්මයේ පැහැදිලි කරනවා. එක් සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්නට ගත වෙන කාලය ඊටාම සුළු කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදයේ කොතෙක්ද කියලා බෙදා දක්වන්නේ අසුරු සැනක් ගහන වෙලාවක්. ඒ කියන්නේ ඇඟිලි දෙක එකට ගැටලා ශබ්ද කරන කාලය. එහෙමත් නැත්නම් ඇසිපිය හෙලන කාලයක්. ඒ තරම් සුළු කාල පරිච්ඡේදයක් අරගෙන ඒක කෝටි ලක්ෂයකට බෙදුවොත් අන්න ඊතරම් සුළු වේලාවකින් එක් සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්නට පුළුවන්. ඒක ධර්මයේ සඳහන් කරනවා සෝපන කනෝ අච්චරා සංඝාත කනස්ස අක්කිනි මීලන කනස්ස කෝටි සත සහස්ස භාගෝ දට්ටබ්බෝ ඒ චිත්තක්ෂණය කියන්නේ මෙන්න මෙතරම් සුළු වේලාවක් චිත්තක්ෂණය කිව්වහම එක සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන සමස්ත කාලයේ චිත්තක්ෂණයක් හැටියට හඳුන්වනවා එතකොට ඒ ඇති වෙන කාලය පවතින කාලය නැති වෙන කාලය අනුචිත්තක්ෂණ හැටියට හඳුන්වනවා එතකොට ඒ අනුචිත්තක්ෂණ තුනක් තමයි එක් චිත්තක්ෂණයක් හැටියට හඳුන්වන්නේ. එතකොට එබඳු චිත්තක්ෂණ කෝටි ලක්ෂයක් පමණ ඇති වෙන්නට පුළුවන් අසුරු සැනක් ගහන වෙලාවක එහෙම නැත්නම් ඇසිපිල්ලමක් හෙලන වෙලාවක. එතකොට අපි එක ඇසිපිල්ලමක් හෙලන කාලය තුල අර වගේ සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙන්නට පුළුවන්. ඉතින් ඇසිපිල්ලමක් හෙලන තරම් සුළු වෙලාවකදී අපිට යමක් ගැන සිතෙනවා නම් කල්පනා වෙනවා නම් මතක් වෙනවා නම් එතනදි සිත් කෝටි ගණනක එකතුවෙන් තමයි ඒ කාරණය පිළිබඳව අපිට සිතෙන්නේ කල්පනා වෙන්නේ කියන එක සරලව අපි තේරුම් ගන්නට ඕන. එතකොට මෙන්න මෙහෙම සිද්ධ වෙන ඊටාම සංකීර්ණ මානසික ක්‍රියාවලියක් තමයි අපි සාමාන්‍ය ලෝකයා විසින් සිතනවා, කල්පනා කරනවා, සිතුවිලි ඇති කරනවා, මතක් කරනවා, සිහි කරනවා ආදී විවිධ නම් වලින් කියන්නේ ඔය සමස්ත සංකීර්ණ මානසික ක්‍රියාවලිය. එතකොට දැන් අද ධර්මදේශනාවේ මාතෘකාව උනේ සෑම මොහොතකම සිතේ ඇතිවන සිතුවිලි අපේ ජීවිතයට බලපාන ආකාරය. එතකොට සෑම මොහොතකම ඇතිවන සිතුවිලි කියලා කියන්නේ ওই වගේ සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට ඒක අපේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියන එක තීරණය වෙන්නේ අර අපි සිහිපත් කළානේ ඒ අරමුණ පිළිබඳව විනිශ්චය කරන සිතක් ඇති වෙනවා කියලා සම්පටිච්ඡන සිතට පස්සේ සම්තිරණ සිත සම්පටිච්ඡන කියන්නේ අරමුණ පිළිගන්නා සිත. ඊපස්සේ සම්තිරණ කියලා කියන්නේ ඒ අරමුණ පිළිබඳව විනිශ්චය කරන්නට විමසා බලන්නට තොරතුරු සොයා බලන සිත. එහෙම විමසා බැලුවට පස්සේ ඊළඟ සිතෙන් තමයි ඒ ඒ අරමුණ පිළිබඳව තීරණය ගන්නෙ. අන්නේ විමසා බලලා තීරණය කරනකොට ඒ තීරණය ගැනීමේදී ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් මුල් කොටගෙන ඒ තීරණයට එළඹුණොත් එතෙන් පටන් ඒ තනත්තාට ඒ සිතුවිලි දාමය අකුසල සිතුවිලි දාමයක් හැටියට තමයි ක්‍රියාත්මක වීම ආරම්භ ඒ අරමුණ පිළිබඳව ගන්නා තීරණය අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ජනිත කරන්නට පුළුවන් වුණොත් සමත් වුණොත් අන්න එතෙන් පටන් ඒතනත්තාගේ ඒ චිත්ත දාම එහෙම නැත්නම් සිතුවිලි දාමය කුසල මූලික ස්වභාවයෙන් ජනිත හැබැයි ඒකෙන් අදහස් කරන්නේ එතනින් එහාට ඇති වෙන සීලෝම සිත් කුසල් සිත් කියන එකම නෙමෙයි කුසල් සිත් ජනිත වෙන්නට පසුබිමක් හැදෙනවා. ඒතර කුසල් සිත් ගණනාවක් ඇති වෙලා නැවත අකුසල් සිත් වලට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ මොකද දැන් එකම අරමුණක් ඔස්සේ සිතුවිලි ගොඩ නැගෙනව නෙමෙයිනේ. දැන් ඔන්න ඔහොම ඇහෙන් රූපයක් දැකලා ඒ පිළිබඳව සිතුවිලි ගොඩ නැගෙනකොට තවත් රූපයක් පෙනෙන්නට පුළුවන්. ඒ දෙවනුව පෙනෙන රූපය පිළිබඳව අපිට ලෝභය හරි ද්වේෂය හරි මතුවෙන්න පුළුවන්. එහෙම වුණොත් එතනින් එහාට අර කුසල් සිත් සමූහය නැවතිලා එතනින් එහාට නැවත අකුසල් සිත් ඇති වෙනවා. ආපහු කණින් යම් සද්දයක් ඇහෙනකොට ඒ කනෙන් අහන ශබ්දය පිළිබඳව අපට ධර්ම සංඥාවක් උපදින්නට පුළුවන්. එතකොට ඔන්න නැවත කුසල් සිත් සමූහයක් ඇති නැවත කනට ඇහෙන දේ පිළිබඳව අපට ද්වේෂමූලික සිතක් ඇති වුණොත් ඒක ප්‍රතික්ෂේප කරන සිතක් ඒ සමග ගැටෙන සිතක් ඇති වුණොත් එතනින් එහාට ද්වේෂමූලික අකුසල් සිත් සමූහයක් ඇති වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා සෑම අරමුණක් ඔස්සේම නැවත නැවත සිතුවිලි සමූහයක් ඇති වෙනවා. එහෙම නැත්නම් චිත්ත පරම්පරාවන් ක්‍රියාත්මක වෙනවා. ඒවා ධර්මයේ හඳුන්වන්නේ චිත්ත වීති පහළ වෙනවයි කියලා. ඉතින් එක අරමුණක් අරමුණු කොටගෙන චිත්ත වීති බොහෝ ගණනක් පහළ වෙනවා. ඉතින් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ අරමුණු බිඳමින් වෙනත් වෙනත් අලුත් අලුත් අරමුණු අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙනකොට ඒ සෑම අරමුණක් ඔස්සේම නැවත නැවත දහස් ගණනක් ලක්ෂ ගණනක් කෝටි ගණනක් අසංඛ්‍ය ගණනක් චිත්ත වීති පහළ වෙනවා අන්නේ සංකීර්ණ ක්‍රියාවලිය තමයි අපි සිතුවිලි ඇති කරනවා කල්පනා කරනවා සිතනවා කියලා හඳුන්වන්නේ දැන් මේ සිතනවා කියන ක්‍රියාවලිය මේ විදිහට අපි තේරුම් ගත්තාම අපට පැහැදිලි වෙනවා ඒ සිතන සිතුවිලි කුසල් අකුසල් කියලා කොටස් දෙකකට බෙදෙන්නට පුළුවන්. කුසල් කියලා කියන්නේ අපේ සිත පිරිසිදු කරන, පැහැපත් කරන, තීව්‍ර කරන, සිතේ ශක්තිය අවදි කරන, Tamanටත් අනුන්ටත් අර්ථයක් කරන්නට සමර්ථ වූ මානසික ස්වභාවයන් තමයි කුසල් කියලා කියන්නේ. අකුසල් කියලා කියන්නේ සිත කිලිටි කරන, අඳුරු කරන, දුර්වර්ණ කරන, සිතේ ශක්තිය හීන කරන තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී මානසික තත්වයන් තමයි අකුසල් කියලා කියන්නේ. දැන් එතකොට අපි සිතන සිතුවිලි ওই දෙපැත්තෙන් ඕනම පැත්තකට බෙදී යන්නට පුළුවන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. දැන් මොන පැත්තටද යන්නේ කියන එක තීරණය වෙන්නේ කුමක් මතද? අපි අර ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් ගන්නා අරමුණු පිළිබඳව සිහිනුවණින් යුක්තව සිතන්නට දක්ෂ වෙනවද එහෙම නැත්නම් අසහියෙන් අනුවණින් යුක්තව සිතනවද කියන කාරණය මත තමයි ඒ දෙපැත්ත තීරණය වෙන්නේ. ඒක ධර්මයේ හඳුන්වනවා යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය. ඉතින් මේ ලෝකේ බොහෝ දෙනා හරියට තේරුම් අරගෙන නැහැ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා. ඇතම් කෙනෙක් තේරුම්ගෙන තිබුණා වුණත් ඒ අයටත් තියෙන ගැටලුව තමයි අයෝනිසෝ මනසිකාරයෙන් තොරව යෝනිසෝ මනසිකාරයෙන් පමණක්ම සිතුවිලි ඇති කරන්නට එයගේ සිත පුහුණු කරලා නැහැ. සමහරුන්ට මේ ගැන දැනුමක් නැහැ. සමහරුන්ට දැනුම තිබුණා වුණත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය තරම් පුහුණුවක් නැහැ. උදාහරණයක් හැටියට අපි හිතමු දැන් කෙනෙකුගේ මනසේ කෝපයක් මතුවෙනවා. එතකොට සමහර කෙනෙකුට මේ කෝපයක් ඇති වුණාය ඒක කෝපයක්ය ඒකෙන් අනර්ථයක් වෙනවයි කියලා එහෙම වැටහීමක්වත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ තමන් හිතන විදිහ හරි ඒක සාධාරණයි. අනිත් කෙනා වැරද්දක් කළා ඒක වැරදි ඒක කවුරු කිව්වත් ඒක වැරද්දක් තමයි. ඉතින් ඒක වැරද්දට වැරද්දයි කියන්නේ නැතුව වෙන මොකක්ද කියන්නේ? දැන් මේ තමන්ගේ මනසේ ඇති වෙන මේ සංකල්ප සමූහයම ඒ කෝපයයි ද්වේෂයයි ඇති වෙන්නේ අනර්ථකාරී අකුසල් සිතුවිලි ගොඩක් ඇති වෙන්නේ කියලාවත් සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරන්නේ මම නිවැරදිව හිතනෝ, මම සාධාරණ විදිහට හිතනෝ, මම යුක්ති සහගතව හිතනෝ. මේ අනිත් අයට තමයි ඒක තේරෙන්නේ නැත්තේ. අන්න ඒ විදිහට සමහරුන්ට ඒ Tamanට ඇති වෙන සිතුවිල්ල කුසල් සිතුවිල්ලක්ද අකුසල් සිතුවිල්ලක්ද කියලාවත් හරියට වටහා ගන්නට පහසු නැහැ. තේරෙන්නේ නැහැ. තව සමහරුන්ට ඒක අකුසල් සිතුවිල්ලක් කියලා වැටහෙනවා. දැන් මේ අනිත් කෙනා කරපු කියපු දේ සම්බන්ධව මගේ මනස ඇති වෙන්නේ ද්වේෂයක්. දැන් මේ ද්වේෂ මූලික සිතුවිලි සමූහයක් තමයි ඇති වෙන්නේ. ඒ අරමුණත් එක්ක ගැටෙන ආකාරයෙන් තමයි මම මේ සිතන්නේ. ඒක සාධාරණ විදිහට හිතනවා කිව්වත් ඒතනත්ත කරේ වැරද්දක් කියලා හිතුවා වුණත් මොන විදිහෙන් හිතුවා වුණත් දැන් Tamange මනසේ ඒ පිළිබඳව රොස්සක් නැති ගතියක්, නොසතුටක්, නොමනාපයක්, අකමැත්තක්, ප්‍රතික්ෂේප කිරීමක් ඇති වෙනවා මේ Tamanගේ සිතුවිලි දැන් ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂ මූලිකවයි. ඒක අකුසලයක් කියලා සමහර කෙනෙකුට වැටහෙනවා. සිත ගැන ටිකක් ඉගෙනගෙන තියෙන යම් ප්‍රමාණයකට දැනුම තියෙන කෙනෙකුට. යම් ප්‍රමාණයකට සිහිය කල්පනාව ඇති කරගන්නා කෙනෙකුට තමයි එහෙම දැනෙන්නේ. හැබැයි එහෙම දැනුණා වුණත් බොහෝ දෙනාට ඒක වෙනස් කරගන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ තරහ එන බව වැටහෙනවා මේක අඩු කරගන්න විදිහක් නෑ. අඩු කරගන්න තේරෙන්නේ දැන් අනිත් කෙනා කරන වැරද්දට වැරද්ද දැකලා අපේ මනසේ නොමනාපයෙන් සිතන්නට අපේ සිත පෙළඹෙනකොට දැන් මම හිතාගෙන යන්නේ නොමනාපේනුයි මේකෙන් හිතට පීඩාවක් ඇති වෙනවා කියලා දන්නවා. ඒකෙන් හිත නරක වෙනවා කියලා දන්නවා. දැනගෙන තිබුණට Tamante ඒක වෙනස් කරගන්නට ශක්තිය නැහැ. ඒක වෙනස් කරලා නිවැරදි විදිහට පවත්වන්නට ශක්තිය නැහැ. ඉතින් ඒ නිසා සමහර කෙනෙකුට කුසලයේද අකුසලයේද කියලා තෝරා බේරා ගන්නට බැරි නිසා බොහෝ දෙනාගේ සිත්වල වැඩිපුරම ඇති වෙන සිතුවිලි අකුසල් සිතුවිලි හැටියටයි ඇති වෙන්නේ. තව සමහර කෙනෙකුට එහෙම මේක අකුසලයක් කියලා තේරුම් ගන්නට පුළුවන්කම තිබුණා වුණත් ඒක වෙනස් කරගන්නට ශක්තිය නැහැ. ඒකට හිත පුහුණු කරලා නැහැ. එහෙම වෙනකොට ඒ අයත් අර අකුසල් සිතුවිලිත් එක්කලාම දිගින් දිගට පවතී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන්නේ කොමක්ද කියලා හරියට දැනුමක් සහ දැක්මක් ඇති කෙනෙකුට තමයි මේ తত্ত্বය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. දැනුමක් සහ දැක්මක් ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි දන්නා වූ දක්නා වූ තනත්තාටයි කෙලස් ප්‍රහාණය කිරීම දේශනා කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේම විමසනවා කුමක් දන්නා වූ කුමක් දක්නා වූ තනත්තාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා වූ දක්නා වූ තනත්තාට. එතකොට මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහියෙන් සහ නුවණින් යමක් පිළිබඳව සිතීම කල්පනා කිරීම. අයෝනිසෝ මනසිකාරය කියන්නේ අසිහියෙන් සහ අනුවණින් යමක් පිළිබඳව සිතන කල්පනා කරන ගතිය. එතකොට යම්කිසි කෙනෙක් සිහියෙන් නුවණින් තොරව කල්පනා කරනවා නම් ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරයයි. එතකොට අකුසල් ජනිත වෙන්නේ. අර ලෝභ, ද්වේෂ, මෝහ, තණ්හා, මාන, දිට්ඨි එතකොට විපල්ලාස ප්‍රපංච මඤ්ඤණා ඔය විදිහෙන් හඳුන්වන විවිධ වචන වලින් හඳුන්වන මානසික ව්‍යාකූල තත්වයන් අකුසල් පදනම් කොටගෙන ඇතිවන සිතුවිලි પરම්පරාවන් තමයි ඒ තනත්තාගේ සිතේ ක්‍රියාත්මක වෙන්නේ කුමක් හේතු කොටගෙනද අයෝනිසෝ මනසිකාරය පදනම් කොටගෙන අයෝනිසෝ මනසිකාරය කියන්නේ සිහියෙන් නුවණින් තොරව සිතනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහියෙන් නුවණින් යුක්තව සිතනකොට තමයි ඒතනත්තාට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් පදනම් කොටගෙන යථාර්ථය નિවරදිව වටහා ගන්නා ආකාරයට සිතන්නට පුළුවන් දැන් සාමාන්‍ය ලෝකයා බොහෝ අවස්ථාවලදී දේවල් පිළිබඳව සිතන්නේ තමන් ඉගෙනගත්තු විදිහට තමන් දන්නා විදිහට තමන් කල්ලාතු ඒවා පිළිබඳව අත්දැකීම් ලබලා තියෙන විදිහට අනිත් අය Tamanට ඒවා පිළිබඳව කියලා තියෙන විදිහට සමාජයේ අන් අය කරන කියන දේවල් දැකලා ඒවා අනුකරණය කරමින් මේ විදිහට Taman දන්න විදිහට Tamanට වැටහෙන විදිහට Tamanගේ හැඟීම් වලට අනුව పూర్ව අත්දැකීම් අනුව අනාගත උපකල්පන අනුව ඔන්න ඔය වගේ காரணා පදනම් කොටගෙන තමයි හැම විටම අපි ඇසින් දකින රූප ගැන හිතන්නේ කනින් අහන ශබ්ද ගැන හිතන්නේ නාසයෙන් ආග්‍රහණය කරන ගඳ සුවඳ ගැන හිතන්නේ දිවෙන් රස විඳින රසයන් හෝ නීරසයන් පිළිබඳව හිතන්නේ. කයට ස්පර්ශ වෙන ස්පර්ශයන් පිළිබඳව, සැප දුක් පිළිබඳව හිතන්නේ. ඊළඟට සිතට ඇති වෙන නොයෙකුත් මනෝභාවයන් ආරම්මණයන් පිළිබඳව ඔය හැම එකක් පිළිබඳව අපි සිතන්නේ කල්පනා කරන්නේ කොහොමද? අර අපි ඒවා පිළිබඳව කල්ැතුව දැනුවත් වෙලා තියෙන ආකාරයට කලින් ඒ ගැන අහලා තියෙන විදිහ, හිතලා තියෙන විදිහ, අනිත් අය අපට කියා දීලා තියෙන විදිහ, ඊළඟට අපේ රුචි අරුචිකම්, අපේ අත්දැකීම් මේවා පාදක කොටගෙන තමයි ඒ ගැන හිතන්නේ. එතකොට එහෙම හිතන්න පටන් ගත්තාම අපි කලින් ඒ ගැන වැරදි විදිහට නම් හිතලා තියෙන්නේ දිගින් දිගටම වැරදි විදිහට හිතනවා. අපි ඒ ගැන ඉගෙනගෙන තියෙන වැරදි විදිහට නම් දිගින් දිගටම වැරදි විදිහටම ඒ ගැන කල්පනා කරනවා. අපේ අත්දැකීමෙන් වටහාගෙන තියෙන වැරදි විදිහට නම් අපි එතනින් එහාට දිගට මේ ගැන වැරදි විදිහටම හිතනවා. ඒව හඳුන්වනවා විපල්ලාස කියලා. විපල්ලාස කියන්නේ විකෘතිය. ඒ විපල්ලාසයේ හෙවත් විකෘතිය ඇති වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ විපල්ලාස සූත්‍රයේදී දක්වනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. සංඥා විපල්ලාසයයි කියලා කියන්නේ සංඥා කියලා කියන්නේ එකකින් එකක් වෙන්කොට හඳුනා ගන්නා සටහන. එතකොට යමක් අපි ඇහෙන් අරමුණු කරලා ඇහෙන් රූපයක් දැකලා ඒක හඳුනා ගන්නකොට සමහර වෙලාවට අපි මේ අවස්ථාවේ ඉන්න ස්වභාවයත් එක්ක අපි වැරදි විදිහට එය හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ පින්නතුනේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට ඇසට යමක් අරමුණු වෙනකොට අපි හිතන්නේ ඇත්තට මේ තියෙන දේම අපි දකිනොයි කියලා. නමුත් ඒ තියෙන දේම දකිනවද එහෙම නැත්නම් වෙනස් දෙයක්ද අපට පෙනෙන්නේ කියන කාරණය පැහැදිලි කරගන්නට ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් අපට සාමාන්‍ය දැනුමින් අපට තේරුම් ගන්නට පුළුවන් ඇත්තටම ඇහැට පේන අරමුණ පැහැදිලිව පෙනීම හෝ නොපෙනීම කියන කාරණා තීරණය වෙන්න විවිධ සාධක බලපාන අපට ඇහැට යමක් අරමුණු වෙන අවස්ථාවේ ඒ වස්තුව එහෙම නැත්නම් ඒ අරමුණ ගොඩාක් ඈතින්ද තියෙන්නේ ළඟින්ද තියෙන්නේ ඒ අනුව අපට පෙනෙන ස්වභාවය වෙනස් ඊළඟට ඒ අවස්ථාවේ ආලෝකය හොඳට පැහැදිලිව තියනවද අඳුරු ගතියෙන් යුක්තද ඒ අනුව අපි දකින දේ අඩු වැඩි වෙන්නට වෙනස් වෙන්නට වටහා ගන්නට වැරදි විදිහට වටහා ගන්න හෝ පැහැදිලිව වටහා ගන්නට පුළුවන් ඊළඟට ඒ ඒ දකින අරමුණ සහ අපේ ඇහැ අතර තියෙන වායු ගෝලයේ ජල වාෂ්ප දූවිලි අංශු කොච්චර ප්‍රමාණයක් තියනවද ඒ මත අපිට පෙනෙන ස්වභාවය අඩු වැඩි වෙන්න පුළුවන් ඒ නිසානේ මීදුම බහුල වෙලාවට අපිට සමහර දේවල් පෙනෙන්නේ නැහැ පැහැදිලිව දැන් වාහනයක යනවනම් ඒ Tamanට ඉස්සරහින් යන වාහනේවත් හරියට පැහැදිලිව පෙනෙන්නේ නැහැ ඉස්සරහින් යන වාහනේ Tamanට හඳුන ගන්න බෑ මීදුම වැඩි වෙනකොට ඇයි අනිත් වෙලාවට මේ හොඳට පැහැදිලිව පෙනෙන තරම් දුර ප්‍රමාණයක උනත් අර වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණු ගමන් අපිට ඒක පැහැදිලිව පේන්නේ. ඊළඟට ඒ අරමුණ දිහා බලන වෙලාවේ අපේ අක්ෂි කාච අක්ෂි පටලය පිරිසිදුව තියනවද එහෙම නැත්නම් ඒක කඳුළු වලින් හරි වෙනත් පටලයකින් හරි ආවරණය වෙලා තියනවද ඒ අනුව දකින්න දේ වෙනස් ඊළඟට අපි ඒ දකින අවස්ථාව වෙනකොට අපේ ඇහි රුධිර පීඩනය සමතුලිත මට්ටමින් තියනවද නැත්නම් අඩු වැඩි වීමක් වෙලා තියනවද? ඒ අනුව දකින දේ වෙනස් වෙනවා. ඊළඟට ඒ අවස්ථාවේදී අපේ ඇසේ ඇසින් අරමුණු ගන්නට සමත් වෙන ස්නායු පද්ධතිය. දැන් ඇසින් ගන්නා රූප ඡායාව ස්නායු ඔස්සේනේ මොළයට දැනුම් දෙන්නේ. ඒ වෙලාවේ අපේ ස්නායු සමතුලිතව හොඳට ශක්තිමත්ව නිවැරදිව ක්‍රියාත්මක වෙනවද? ඊළඟට ස්නායු වලින් අරගෙන ගිහින් දෙන පණිවිඩය හඳුනා ගන්නා කොටස දැන් මොලේ හැම කොටසකින්ම රූප හඳුනා ගන්නෙ නෑනේ ඇසට සම්බන්ධ කොටසක් තියෙනවා ඒ කොටසෙන් තමයි රූප හඳුනාගන්නේ ඒ රූප හඳුනා ගන්නා මොලේ කොටස ඒ වෙනකොට හොඳට නිරෝගීව සමබරව ක්‍රියාත්මක වෙනවද දැන් ඔන්න ඔය විදිහේ භෞතික සාධක බොහොමයක් බලපානවා අපි දකින දේ පිළිබඳව ඇත්තටම අපට නිවැරදි දර්ශනයක් ඇති වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නට ওই වගේ සාධක ගොඩාක් බලපාන. ඒ භෞතික සාධක. ඊළඟට මානසික වශයෙන් ගත්තහම අපි ඒ වෙලාවේ ඉන්න මානසික තත්ත්වය මොකක්ද කියන කාරණේ මත අපි අර රූපය පිළිබඳව ඇති කරගන්නා තීරණය වෙනස් වෙනවා. අපි අර මුලින් කිව්වේ චිත්ත වීතියක අරමුණ ගත්තාම ඒ අරමුණ පිළිගන්නා සිතක් ඇති වෙනවා. ඊළඟට අරමුණ විමසා බලන සිතක් ඇති වෙනවා. ඒ අරමුණ පිළිබඳ තීරණය කරන සිතක් ඇති දැන් අරමුණ පිළිබඳ තීරණ ගන්න අවස්ථාවේදී අපි ඉන්නේ ද්වේෂයෙන් නම් අර ඇහැට පේන හැම අරමුණක්ම ගැටෙන්නට සුදුසු අරමුණක් හැටියට තමයි අපට දැනෙන්නේ. අපි මේ වෙලාවේ ඉන්නේ දැඩි ලෝභයෙන් නම් තෘෂ්ණා මූලිකව නම් රාගයෙන් නම් ඉන්නේ අර පෙනෙන සෑම දෙයක්ම ඇලෙන්නට බැඳෙන්නට වැළඳ ගන්නට යෝග්‍ය දෙයක් හැටියට තමයි අපට දැනෙන්නේ මොකද අපි සරාගී මානසික තත්වයකින් නම් ඉන්නේ අර ඇහැට අරමුණු වෙන දේ පිළිබඳවත් අපි තීරණ ගන්නේ අර ඉන්න මානසික තත්වයක් එක්කයි ඊළඟට අපි මුලාවෙන් නම් ඉන්නේ අර දකින අරමුණ පිළිබඳව අපි මෝහ මූලිකවයි තීරණ ගන්න. අන්න ඒ විදිහට අපි ඒ වෙලාවෙ ඉන්න මානසික தත්ත්වයේ සැකයෙන් ඉන්නවා නම් අපි දකින දේ දිහා සැක සංකා සහිතවයි බලන්නේ. අපි බියෙන් ඉන්නවා නම් අපිට පෙනෙන දේ දිහා බියජනකවයි බලන්නේ. ඊළඟට අපි කෝපයෙන් ඉන්නවා නම් ද්වේෂ මූලිකවයි ඒ දිහා බලන්නේ. මේ විදිහට අපි ඉන්න මානසික తত্ত্বය අනුව අපි ඒ අරමුණ පිළිබඳව ගන්නා තීරණය වෙනස් වෙනවා. දැන් එතකොට භෞතික සාධක මත අපට ඒක පෙනෙන ස්වરૂපය වෙනස් වෙනවා. ඉන්න මානසික தત્ත්වය මත අපි ඒ පිළිබඳව ගන්නා තීරණය වෙනස් වෙනවා. අන්නේ තීරණය මත තමයි එතනින් එහාට ඒ අරමුණ පිළිබඳව අපට කුසල සිතුවිලි ඇති වෙනවද අකුසල සිතුවිලි ඇති වෙනවද කියලා තීරණය වෙන්නේ. අපි මේ පිළිබඳව නිවැරදි තීරණයකට එළඹිලා තියනවද වැරදි තීරණයකට එළඹිලා තියනවද කියලා විනිශ්චය වෙන්නේ ඔය සාධකත් එක්ක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ කොට අපි සිහි කල්පනාවෙන් නොසිටියොත් මේ ඉන්ද්‍රියන්ගෙන් අපි අර අරමුණ හඳුනාගන්නෙම සමහර වෙලාවට වැරදි විදිහට. ඒ කියන්නේ සංඥා සංඥාව කියලා කිව්වේ ඒ අරමුණ වෙනත් අරමුණු වලින් වෙන්කොට හඳුනා ගන්නා ආකාරයෙන්. එතකොට ඒ සංඥාම වැරදි විදිහට ගන්නවා. වැරදි විදිහට ගත්තු ගමන් එතනින් එහාට ඒ ගැන හිතන්නෙම වැරදි විදිහට. ඒක තමයි සංඥා විපල්ලාස කියන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි හිතමු අර රබර් වලින් හදලා තියෙන සර්පෙක් කවුරු හරි අපි ඉදිරියට ගෙනවිත් දානවා. එතකොට ඒ වෙලාවේ අපි ඒ ඒ රබර් නයා සෙලවෙන ආකාරයෙන් අපට එකවරම ඇති වෙන්නට පුළුවන් හැබෑම සර්පෙක් කියන සංඥාව. එතකොට එතන තියෙන්නේ එතන ඉන්නේ හැබෑනයෙක් නෙමේ. නමුත් ඒ අපි ඉන්න පරිසරය මත ඒ වෙලාවේ තියෙන අඳුරු ගතිය මත අපි හිටපු මානසික తත්වයේ මත අපි හිටපු හුදකලා ස්වરૂපයේ මත ඒ මොකක් හරි හේතුවක් නිසා මේ රබර් වලින් හදපු සර්පෙක් කියලා පැහැදිලිව හඳුනා ගන්නව වෙනුවට අපට හැබෑව සර්පයෙක් කියන සංඥාවක් මතුවෙන්න පුළුවන්. මතුවෙච්ච ගමන් ඒ සංඥාවට අනුව තමයි එතනින් එහාට අපි හිතන්නේ. ඊට පස්සේ අපි බියපත් වෙනවා, තැති ගන්නවා, ඊට පස්සේ දුවන්න කල්පනා කරනවා. එහෙම නැත්නම් මොකක් හරි ආයුධයක් අරගෙන මේ සර්පයා තලන්න කල්පනා කරනවා. දැන් එතනින් එහාට අර ද්වේෂ මූලිකව ඇති වෙන සිතුවිලි, බියජනකව ඇති වෙන සිතුවිලි, මේ සියලුම සිතුවිලි එතනින් එහාට ඇති වෙන්නේ අර වැරදි විදිහට ගත්තු සංඥාව පාදක කොටගෙන. ඒක හඳුන්වනවා සංඥා විපල්ලාස කියලා. ඒ සංඥා විපල්ලාස නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්ත විපල්ලාස ඇති වෙනවා. ඊට පස්සේ මනස මනෝභාවයන් අපි සිතන ක්‍රමේ වෙනස් වෙනවා. දැන් වැරදි විදිහට අරමුණ හඳුනාගත්තු තැන ඉඳලා එතනින් එහාට සිතන විදිහ වැරදි වෙනවා. ද්වේෂ මූලිකව හිතනවා, බිය ජනකව හිතනවා. එතනින් එහාට කල්පනා කරන්න එහෙම. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා උන්වහන්සේ වනාන්තරයේ බවුන් වඩනකොට ඒ වනාන්තරයේ ඇහෙන යම් යම් සියුම් ශබ්ද ඒවා පිළිබඳව ඊටාම කල්පනාවෙන් සිහියෙන් යුක්තව ඒ පිළිබඳව සිතුවොත් තමයි වැටහෙන්නේ ඒවා ස්වභාවික සිදුවීම් වලින් ඇතිවෙන හඬ කියලා. එහෙම නැතිනම් කෙනෙකුට එය යක්ෂයෙක් විසින් භූතයෙක් විසින් අමනුෂ්‍යයෙක් විසින් ඇති කරන භයංකර හඬක් වගේ ඇහෙන්නට පුළුවන්. එහෙම සංඥා ඇති වෙන්නට පුළුවන්. ඒ විදිහට අපේ ඉන්ද්‍රියන් බොහෝ කොට වැරදි සංඥා අපට අරගෙන දෙනවා. ඇස පමණක් නෙමෙයි කන, නාසය, දිව, කය සිත මේ හැම කෙකින්ම අපිට වැරදි සංඥා අරගෙන දෙනවා. ඒ වැරදි සංඥා අරන් දුන්නොත් එතනින් එහාට අපි සමස්තයක් හැටියටම වැරදි සිතුවිලි වැරදි මනෝභාවයන්ට තමයි අවතීර්ණ වෙන්නේ. එක්තරා ස්වාමින් වහන්සේ නමක් සිතුල්පව්වේ භාවනා කරන උන්වහන්සේ ත්‍ෘතිය ධානය දක්වා මනස දියුණු කරගෙන තිබුණු කෙනෙක්. දිනක් උන්වහන්සේ ගල්ලෙන ඇතුලේ භාවනා කරමින් ඉන්නකොට උන්වහන්සේට ඇහෙනවා ඊටාම සියුම් මිහිරි හඬක්. උන්වහන්සේට ඒ හඬ පිළිබඳව ප්‍රියමනාප බවක් ඇති වෙනවා. අන්න මුලින්ම අර ලෝභ සහගත හැඟීමක් ඒ පිළිබඳව ලෝභ සහගත තීරණයක් උන්වහන්සේගේ මනසේ ඇති වෙනවා. ඒ ලෝභ සහගත තීරණේ ආපු තැන ඉඳලා දැන් එතනින් එහාට ලෝභ මූලිකව තමයි ඒ සම්බන්ධව සිතන්නේ. එහෙම සිතනකොට, එහෙම කල්පනා කරනකොට උන්වහන්සේට අර හඬ වඩා මිහිරි හඬක් වගේ ඇහෙන්නට ගන්නවා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ කාම කියලා කියන්නේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමේ අපි ඒ වෙනුවෙන් ආරෝපණය කරන අපේ චිත්ත සංකල්පනාව මේ ස්ත්‍රිය ලස්සනයි මේ පුරුෂයා කඩවසම්ය කියලා අපිට පෙනෙන්නේ ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ විශේෂත්වයක් නෙමේ ඒ ස්ත්‍රියගේ පුරුෂයාගේ ස්වභාවයට අපි මනසින් ආරෝපණය කරන එක්තරා මානසික සංකල්පයක් එහෙම නොවේ නම් ලස්සනයි කියන ස්ත්‍රිය හැමෝටම ලස්සනට පේන්න ඕනේ. කඩවසම් කියන පුරුෂයා හැමෝටම කඩවසම් විදිහට පේන්න ඕනේ. ඒතර කෙනෙක් ලස්සනයි කියන දේ තව කෙනෙක් අවලස්සනයි කියනවා. තව කෙනෙක් මිහිරි කියන දේ තව කෙනෙක් අමිහිරි කියනවා. මේ ඉන්ද්‍රියන්ට එක එක්කෙනාට එක එක විදිහට දැනෙන්නේ ඇයි? ඒවාහි යථා ස්වභාවය නෙමේ අපි ඒවට ආරෝපණය කරන මානසික සංකල්පනා අනුවයි අපි ඒව හඳුනාගන්නේ. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කාම අපි දේවල් වලට කැමති වෙන්නේ සංකල්පීය වශයෙන් අපි ඒවට ඇලෙන නිසා. එහෙම නැත්නම් ඒවැය තියෙන විශේෂත්වයක් නිසා නෙමෙයි. දැන් අර හාමුදුරුවන්ට අර ඇහුණු සූක්ෂම හඬ උන්වහන්සේට මිහිරි හඬක් විදිහට ඇහෙනකොට අන්න තෘෂ්ණා මූලික මානසික තත්ත්වයක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ තෘෂ්ණාවෙන් යුක්තව ඒ හඬ පිළිබඳව අහනකොට උන්වහන්සේට ඒක ගීත හඬක් වගේ ඇහෙන්නට ගන්න. ඊට පස්සේ මේ කවර ගීතයක්ද කියලා උන්වහන්සේක අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. අන්න අර සම්තිරණ මොකක්ද මේ කියලා තීරණය කරන්නට වෑයම් කරනවා. දැන් මේක එකසිතකින් වෙනව නෙමෙයි මේ චිත්ත පරම්පරාවකින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට දැන් තීරණය කරන්න උත්සාහ කරන මොකක්ද මේ ගීතය? එතකොට උන්වහන්සේ දන්න කියන ගීතයක පදවලක් වගේ ගී තනුවක් වගේ මේක ඇහෙන්නට ගන්නවා. ඊට පස්සේ දැන් උන්වහන්සේට පැහැදිලිව ඒ ගී තනුවත් ඒ ගී පදත් උන්වහන්සේට අර හඬ තුලින් ඇහෙන්නට මතුවෙන්නට ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරන කවුද මේ ගීතය කියන්නේ? එතකොට කාන්තාවකගේ හඬින් ගායනා කරනවා වගේ උන්වහන්සේට ඒක හැඟෙනවා, දැනෙනවා. එතකොට මේ තරම් මිහිරිවට ගායනා කරන මේ කාන්තාව කෙබඳු කෙනෙක් වෙන්නට ඕනද කියලා කල්පනා කරනකොට උන්වහන්සේට චිත්ත රූපයක් නැවෙනවා. ඊටාම සුරූපී කාන්තාවකගේ ඒ කාන්තාව පිළිබඳ චිත්ත රූපය මැවෙනකොට උන්වහන්සේගේ මනසේ වඩාත් රාගය අවදි වෙනවා අවදි වෙනකොට උන්වහන්සේ මෙතෙක් අර ඇති කරගෙන තිබුණු චිත්ත සංහිඳියාව සමාධිය ගිලිහිලා ගිහින් මනස ව්‍යාකූල වෙනවා වික්ෂිප්ත වෙනවා ඊට පස්සේ උන්වහන්සේට තවදුරටත් මනස සංසුන් කරගන්නට පහසු උන්වහන්සේ භාවනා කරමින් ඉන්න තැනින් නැගිට්ටා නැගිටලා උන්වහන්සේ වටපිට බැලුවා කවුද මේ ගීත කියන කාන්තාව පෙනෙන්නට කෙනෙක් නැහැ ඊට පස්සේ උන්වහන්සේ ගල්ලෙනෙන් එළියට ගිහිල්ලා බැලුවා කවුද මේ ගීත කියන කාන්තාව. එතකොට ගල්ලෙනෙන් එළියට ගියාම උන්වහන්සේට ඒ හඬ විය කියනවා ඇහෙන්නේ නැතු යනවා. ආපහු ගල්ලෙන ඇතුළට ආවන් පස්සේ ආපහු ඇහෙන්නට ගන්නවා. ආයෙ එළියට ගියන් පස්සේ ආයෙ නැතු යනවා. ඊට පස්සේ උන්වහන්සේ ගල්ලෙනේ පිටුපසට ගිහිල්ලා බැලුවා කවුද මේ ගීත කියන්නේ. එතකොට තමයි උන්වහන්සේ දැක්කේ ගලේ පුපුරපු සිදුරක බටකොලයක් හිටලා අර ඈතින් හමන හුලං රැල්ල අර බටකොලය හරහා ලෙන ඇතුළට ගලාගෙන එනවා ඊටාම මිහිරි සූක්ෂම හඬකින්. එතකොට එතන කාන්තාවකුත් නැහැ, ගීතයකුත් නැහැ, ගී පදවලකුත් නැහැ, ගී තනුවකුත් නැහැ, සංගීතයකුත් නැහැ, කිසිවක්ම නැහැ. නමුත් ඒ සියල්ලම උන්වහන්සේ මනසින් ඇහුවා, මනසින් වින්දා, චිත්ත රූප මැව්වා. දැන් මේ මොනවද? උන්වහන්සේ සංකල්පීය වශයෙන් ඒ සියල්ලක් ගොඩනැගුවා. එතකොට එහෙම ගොඩනගන්නට හේතුනේ කුමක්ද? අර මුලින්ම ඇහෙන හඬ පිළිබඳව උන්වහන්සේ හඳුනාගත්තු විදිහ ලෝභ මූලිකව තමයි උන්වහන්සේ ඒක හඳුනාගත්තේ තීරණය කළා. එතනින් එහාට උන්වහන්සේගේ මනෝභාවයන් උන්වහන්සේගේ සිතුවිලි සියල්ලක්ම ලෝභ මූලික වුණා. අන්න සංඥා විපල්ලාසය තුලින් චිත්ත විපල්ලාසය ඇති වෙන හැටි. එතකොට සංඥා විපල්ලාසය කිය වැරදි විදිහට හඳුනාගත්තා. එතනින් එහාට දිගින් දිගටම වැරදි විදිහට සිතන්නට පෙළඹෙනවා. දැන් වැරදි විදිහෙන් හඳුනාගෙන වැරදි විදිහෙන් හිතන්න පෙළඹෙනකොට එතනින් එහාට වැරදි විදිහේ දෘෂ්ටීන් මතුවෙන්නට ගන්නවා. දැන් උන්වහන්සේ ඒ විදිහට බහැරට ගිහිල්ලා බලපු නිසා එහෙම කවුරුත් නැහැ කියලා තේරුම් ගත්තා. එහෙම විමසලා බැලුවේ නැතිනම් උන්වහන්සේගේ මනසේ තහවුරු වෙන්නට පුළුවන් මම භාවනා කර කර ඉන්නකොට කාන්තාවක් ඇවිල්ලා ගීතයක් කිව්වා. ඊට පස්සේ ඒක කවුරු එහෙම නැහැයි කියලා කිව්වත් උන්වහන්සේ පිළිගන්නට සූදානම් වෙන්නේ නැහැ. ඇයිද? ඒක මම පැහැදිලිව මට ඇහුණා මට දැනුණා කියන ස්වභාවයෙන් දෘෂ්ටිගතික වෙනවා. අන්න දිප්ති විපල්ලාස. එතකොට මට ඇහුණා මම ඇහුවා කියන ස්වභාවයෙන් සක්කාය දිට්ඨියෙන් ඒක දැඩිව ග්‍රහණය කරනවා. එනතුනේ මෙබඳු දේ අපට හැම මොහොතකම ඇසින් දකින රූප සම්බන්ධව කනෙන් අහන ශබ්ද නාසයෙන් ආග්‍රහණය කරන ආග්‍රහණ දිවෙන් විඳින රස කයින් ලබන ස්පර්ශ මනසට ගැනෙන අරමුණු මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අපි ගන්න අරමුණු පිළිබඳ ඔන්න ඔය විදිහේ සිතුවිලි දාමයන් ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙන දේ සැබෑවක්ය ලෝකේ පවතින යථාර්ථයක්ය කියලා අපිට හිතුණට සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස වශයෙන් තමයි බහුලව අපේ සිතුවිලි ක්‍රියාත්මක එතකොට විපල්ලාස කියන්නේ විපරීතය විකෘතිය. ඉතින් විකෘති විදිහට අපේ අහන දකින දේවල් පිළිබඳ විකෘති විදිහට කල්පනා කරනකොට ඒ තනත්තාගේ සමස්ත ජීවිතයේ සියලු චිත්ත සංකල්පනාවන් එකම විකෘති ජාලයක් හැටියට තමයි ක්‍රියාත්මක අන්න සිතුවිලි අපේ ජීවිතයට බලපෑම් ඇති කරන ආකාරය. විකෘති විදිහ. එතකොට දැන් මේක ඇසින් දකින රූප සම්බන්ධව විතරක් නෙමෙයි අපි මුලින් කිව්වා වගේ කනෙන් අහන, නාසයෙන් ආග්‍රහණය කරන, දිවෙන් රස විඳින, කයින් ස්පර්ශ කරන, මනසින් අත්විඳින ඒ සියල්ලක්ම සම්බන්ධව මේ විදිහට විවිධ සංකල්පනාවන් ගොඩනගෙනවා. ඊට පස්සේ ඒ ඔස්සේ අපි කැමති කැමති විදිහට අපි රුචි කරන රුචි කරන විදිහට අපි මනෝභාවයන් ඇති කරනවා. ඒවා තමයි මඤ්ඤණා කියලා කියන්නේ. ඒ කියන්නේ පදනමක් නැති සහේතුක බවක් නැති ਵਿਚාරපූර්වක බවක් නැති සති සම්පජඤ්ඤයෙන් තොරව අපි දේවල් මනෝමය වශයෙන් මෙහෙමයි මෙහෙමයි කියලා සිතමින් කල්පනා කරමින් ගොඩනගනවා. දැන් ඇත්තටම අර හඬ ඇසුණු තැන කාන්තාවක් හිටියෙත් නැහැ ගීතයකුත් නැහැ ගී පදවලකුත් නැහැ ගී තනුවකුත් නැහැ සංගීතයකුත් නැහැ මොකක්වත්ම නැහැ නමුත් ඒ හාමුදුරුව ගීතයකුත් ඇහුවා ගී පදවලකුත් උන්වහන්සේට මතු වුණා එහි සංගීතයත් උන්වහන්සේ ආස්වාදනය කළා ඒක කාන්තා කටහඬක් හැටියට හඳුනාගත්තා ඒ ගීතේ ගායනා කරන කාන්තාවකුත් උන්වහන්සේ දැක්කා ඒ සියල්ලම ලෝකේ පවතින දේවල් නෙමෙයි මොනවද ඒ සියල්ලක්ම මඤ්ඤණාවක් Tamanගේ මනසින් මවාගත්තු සංකල්ප එතකොට අපි සිතන සිතුවිලි අනුව අපිට නොදැනුවත්වම අපි මනෝ ලෝකයන් මවා ගන්නවා එතකොට ස්වභාවික ලෝකය අනෙකක් අපි අප තුල ගොඩනගා ගන්නා වූ මනෝමය ලෝකය අනෙකක් ඒ නිසා මේ පවතින එකම ලෝකයක අපි සියලු දෙනා ජීවත් වෙනවා වගේ හැඟුණට අපි අපි සිතන ස්වභාවය අනුව අපි අපට අනන්‍ය වූ වෙන් වූ ලෝකයක් නිර්මාණය වෙනවා. පවතින අපට ඇහැරලා බැලුවාම අපි කොයි කාටත් එකම ඉරක් එකම හඳක් එකම ගස් කොළන් තමයි පෙනෙන්නේ. පෙනුණා වුණාට ඒ ඉර පිළිබඳව, ඒ හඳ පිළිබඳව, ඒ ගහ කොළ පිළිබඳව, ඒ මහ පොළොව පිළිබඳව, ඇලදොල ගංගා පිළිබඳව, ඒ ස්ත්‍රීන්, ඒ පුරුෂයන් පිළිබඳව අපි සිතන සංකල්ප ගොඩනගන ආකාරය මත රුචි අරුචිකම් මත අපට අනන්‍ය වූ ලෝකයක් නිර්මාණය අන්නේ අපට අනන්‍යව අපි නිර්මාණය කරගන්නා ලෝකය තමයි මම කියලා අපි හඳුනාගන්නේ. ඒ තමයි මම. ඒ දැන් සමහර කාරණයකට තමන් කැමති මම ඒකට කැමති. ඒ කැමති වෙන කෙනා තමයි මම. මම නම් ඒකට අකමැති. එතකොට මම බොරු බොරු කියන අයට මං කැමති නැහැ. ඇත්ත කතා කරන අයටයි මම කැමති. එතකොට අර තමන්ගේ මනසින් තමන් උපකල්පනය කරන තීරණය කරන යහපත් මනෝභාවයන් පාදක කොටගෙන අපි මම කියන කෙනා ගොඩනගා ගන්නවා. අර මඤ්ඤණාවන් තුලින්, අර විපල්ලාසයන් තුලින් සමහර විට එහෙම ගොඩනගා ගන්නවා. සමහර වෙලාවට යහපත්යයි සම්මත වූ දේවල් තුලින් තමන්ව ගොඩනගා ගන්නවා. මම මස් මාළු කන්නේ නැති කෙනෙක්. මම පන්සිල් රකින්න කෙනෙක්. එතකොට ඒ විදිහට අර ඒ සෑම ක්‍රියාවක් තුළින්ම හොඳ පැත්තට හෝ නරක පැත්තට කල්පනා කරලා අපි දෘෂ්ටිගතික වෙනවා. එතකොට අන්න දික්ටි විපල්ලාස සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස ඊළඟට දික්ටි විපල්ලාස. එතකොට මේ දික්ටි ඇති වෙන්නේ මේ සිතන්නේ කල්පනා කරන්නේ මමයි මේවා වැටහෙන්නේ මටයි මේවා දැනෙන්නේ මටයි කියලා මේ පංචස්කන්ධයේ සක්කාය දිට්ඨියෙන් ග්‍රහණය කරන සත්ව පුද්ගල ආත්ම ස්වરૂපේ මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සිතුවිලි ක්‍රියාවලිය විසින් තමන්ට අනන්‍ය වූ ලෝකයක් නිර්මාණය කරන. ඒ ලෝකය හරිද වැරදිද කියන කාරණය අපට පැහැදිලි වෙන්නේ නැහැ. අපි හැම විටම ඒ තමන් ගොඩනගා ගන්නා වූ ලෝකය උපාදාන කරගන්නෝ උපාදාන කරගත්තු තැන අපි එයම පාදක කොටගෙන තමයි ඊට සාපේක්ෂව තමයි අවශේෂ ලෝකයේ දිහා බලන්නේ. එතකොට මේ සමස්ත ක්‍රියාවලියම අයෝනිසෝ මනසිකාරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා එතකොට යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ මොකක්ද? සිහියෙන් සහ නුවණින් දේවල් පිළිබඳව සිතන්නට කල්පනා කරන්නට පෙළඹීම. ඒ කියන්නේ මොකක්ද සිහිය කියන්නේ? මොකක්ද නුවණ කියන්නේ? සිහිය කියලා කියන්නේ අර අපි සඳහන් කළානේ ඇසින් රූපයක් දැක්කහම ඒ රූපය කුමක්ද කියලා තීරණය කරන්නට යනකොට කලින් ඒ පිළිබඳව සිතපු ආකාරය, දැකපු ආකාරය, කල්පනා කරපු ආකාරය, හඳුනාගත්තු ආකාරය, තමන් තේරුම් ගත්තු හැටි, තමන්ට අන්නයි කියලා දීලා තියෙන විදිහ, තමන් ඉගෙනගත්තු විදිහ, තමන්ගේ රුචි අරුචිකම් ඊළඟට තමන්ගේ අත්දැකීම් මේ සියල්ලක් පාදක කොටගෙන තමයි අපි තීරණ ගන්නට පෙළඹෙන්නේ. ඒ සමස්ත තීරණ තුලම අපි යථාර්ථය දකින වෙනුවට අර పూర్වේ අපි ඇති කරගත්තු තණ්හා මාන දිට්ඨි උපාදාන විපල්ලාස ඒවා තුලින් තමයි එතකොට අපි යලි යලිත් ලෝකය තීරණය කරන්නේ සති කියලා කියන්නේ සම්මා සතිය කියලා කියන්නේ එහෙම పూర్ව උපාදානයන්ට අනුව ලෝකය තීරණය කරන්නේ නැතිව අනාගත උපකල්පන වලට අනුව ලෝකේ තීරණය කරන්නේ නැතුව සැබවින්ම ඒ මොහොතේ පවතින සටහන් මොනවද කියලා හරියට තේරුම් ගන්නට පූර්ණ අවධානය ඒ කෙරෙහි යොමු කරන්නට පුළුවන් හැකියාව. යම් අරමුණක් පිළිබඳව අපේ සිත පිළිබඳව ඒ අදාළ අරමුණත් අරමුණට සාපේක්ෂව ක්‍රියාත්මක වෙන සිතත්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ බාහිර ලෝකයේ නෙමෙයි මේ කාමය තියෙන්නේ අපි මනසින් තමයි ආරෝපණය කරන්නේ. එතකොට මේ කාන්තාව ලස්සනයි මේ පුරුෂයා කඩවසම් කියලා අපිට හිතනකොට ඒ පෙනෙන දේ ගැන කෙරෙහි පමණක් නෙමෙයි ඒ පෙනෙන දේට අනුව Taman සිතන දේ ගැනත් අපිට යම්කිසි අවධානයක් තියෙන්නට ඕන. සම්මා සතියයි කියලා කියන්නේ අන්න එතනයි. දැන් අද ගොඩක් දෙනා සතිය පුහුණු කරනවා කියලා කරන්නේ අරමුණ ගැන අවධානය පවත්වා ගන්න උත්සාහ කරනවා. ඉතින් ලස්සන කාන්තාවක් දැක්කොත් ඒ කාන්තාව දිහාම ඇසිපිය නොහෙලා බලා ඉන්නට පුරුෂයෙකුට පුළුවන් විය හැකියි. ඒ ගැනම දැඩි අවධානය. කඩවසම් පුරුෂයෙක් දැක්කොත් ඒ පුරුෂයා කෙරෙහි ඇසිපිය නොහෙලා යම් ස්ත්‍රියකට බලා ඉන්නට තරම් අවධානය යොමු කරන්නට පුළුවන් විය හැකියි. නමුත් එපමණකින් සිහිය පිහිටන්නේ ඒ පුරුෂයා දෙස ස්ත්‍රිය දෙස බලාගෙන ඉන්නකොට ඒ හඬ අහගෙන ඉන්නකොට ඒ රසය දිවට දැනෙනකොට කයට ඒ ස්පර්ශය දැනෙනකොට මගේ සිත කොහොමද වැඩ කරන්නේ අන්න ඒ පිළිබඳවත් අපට අවධානය පවත්වන්නට පුළුවන් නම් තමයි බාහිර අරමුණ සහ ඒ අරමුණට අපි මනසින් යම් යම් දේවල් ආරෝපණය කරන ආකාරය పూర్ව සංඥා මත අනාගත උපකල්පන මත තමන්ගේ රුචි අරුචික කම්මත අපි මේ අරමුණ පිළිබඳව තීරණ ගන්නා ආකාරය අපට පැහැදිලිව පෙනෙන්නට දැනෙන්නට ගන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිතුවිලි පටලැවිල්ල. එහෙම නැත්නම් මේ සිතුවිලි වලින් Taman සංකල්පීය වශයෙන් Tamanට අනන්‍ය වූ ලෝකයක් මවා ගන්නා ස්වરૂපය මත පුද්ගලයන් හිරවී සිටිනවා මේ පටලැවිල්ලෙන් නිදහස් වෙන්නට නිවැරදිව සිතන්නට නිවැරදිව දකින්නට නම් එකම ක්‍රමය සතිපට්ඨාන සිහිය උපදවා ගන්න එක. එතකොට සිහිය උපදවා ගත යුත්තේ මොනව පිළිබඳවද? අරමුණ පිළිබඳවත් සිහිය උපදවා ගන්න ඕනේ. අරමුණ පිළිබඳව අපි සිතන ආකාරය පිළිබඳව. අපි දැන් මේ පුහුණු කරන්නට උත්සාහ කරන්නේ අරමුණ විතරක් නෙමෙයිනේ. අරමුණට සාපේක්ෂව සිත වැඩ කරන විදිහ. අපි සිතයි පුහුණු කරන්නේ. එහෙමනම් අරමුණ ගැන අවධානය යෙදෙන්නට ඕන අරමුණ හඳුනා ගන්න. හැබැයි ඒ අරමුණ හඳුනාගන්නේ කවර ආකාරයෙන්ද කියලා තේරුම් ගන්නට අපේ සිත වැඩ කරන ආකාරය ගැන අවධානය තියෙන්න ඕන. අරමුණත් සිතත් එකවර අපට දැනෙන, පෙනෙන ඒ දෙකම කෙරෙහි එකවර අවධානය පිහිටුවා ගන්නට පුළුවන් අන්න එතන සිහිය උපදිනවා. එතකොට අපිට මේ රූපයට සාපේක්ෂව සිත සිතුවිලි ගොඩනගන හැටි ශබ්දයට සාපේක්ෂව සිත සිතුවිලි ගොඩනගන හැටි වේදනාවට සාපේක්ෂව සිත සිතුවිලි ගොඩනගන හැටි අපිට ටිකෙන් ටික දැනෙන්නට පැහැදිලි වෙන්නට ගන්නවා. අන්න එහෙම පැහැදිලි වෙනකොට තමයි අපිට සම්පජඤ්ඤය උපදින්නේ. සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥාව, නුවණ. ඒ විමසිලිමත් ප්‍රඥාවෙන් තමයි මේ නාම රූප ධර්මයන් අතර හේතුඵල සම්බන්ධය අපට පේනෙන්නට ගන්න. ඒ කියන්නේ දැන් අනිත් කෙනා වැරද්දක් කළා ඒ වැරද්ද මට පෙනුණා, මට ඒක ඇහුණා, කියපු වැරදි කතාව ඒ වෙනකොට මගේ මනසේ කෝපයක් හටගත්තා, නොසතුටක් හටගත්තා. දැන් අනිත් කෙනා කරපු දේත් වැරදි කියලා අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒ වැරද්ද පිළිබඳව මගේ මනසේ කෝපය මතුනේ මම ඒක වැරදි කියලා ඒක ප්‍රතික්ෂේප කරන ආකාරයෙන් සිතන්නට ගිය නිසයි කියන එකත් අපිට පේනෙන්නට. ඒතර බාහිර ලෝකයේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය හේතුඵල වශයෙන් විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ වගේම ඊට සාපේක්ෂව සිතුවිලි වශයෙන් මම ඇතුළතින් ඇති කරගන්න මේ ක්‍රියාවලිය මොකක්ද කියලා අපිට පැහැදිලිව හේතුඵල වශයෙන් පෙනෙන්නටත් ඕන. අන්න එහෙම අරමුණත් සිතත් කියන දෙකම ක්‍රියාත්මක වෙන ආකාරය හේතුඵල වශයෙන් අපිට පෙනෙන්නට පටන් ගන්නකොට තමයි ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම අනිත්‍ය වශයෙන් බිඳී යන ආකාරය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැවත නැවත බිඳෙන නිසා ඒවා දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බව හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන නිසා එතන ආත්ම වශයෙන් මම වශයෙන් ගත යුතු කිසිවක් නැති බව මේ පටිච්ච සමුප්පන්න ලක්ෂණ සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන් අපිට ටිකෙන් ටික ප්‍රකට වෙන්නට පටන් ගන්න විමසිලිමත් නුවණින් ඒවා දිහා බලන්නට පුහුණු වුණොත් අප. හැබැයි එහෙම බැලිය යුත්තේ කුමක් පිළිබඳවද? අර ඇහැට පේන කනට ඇහෙන අරමුණු ගැන විතරක් නෙමෙයි. මොකද ඒවාහි නෙමෙයි මේ පටලැවිල්ල ඇති වෙන්නේ අපේ මනස තුලයි. ඒ නිසා අරමුණ ගැනත් අවධානයෙන් බලන්නට ඕන. ඒ අරමුණ පිළිබඳව අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය ගැනත් අපි සිහියෙන් සහ නුවණින් බලන්න ඕන. අන්න එහෙම සිහියෙන් නුවණින් ඒ පිළිබඳව අරමුණත් සිතත් කියන කරුණු දෙකම ගැන අපේ බලන්නට සිතන්නට සොයන්නට විමසන්නට පුහුණු වෙනකොට ඒ වැඩපිළිවෙල හඳුන්වනවා යෝනිසෝ මනසිකාරයයි කියන. ඒ යෝනිසෝ මනසිකාරයෙන් අපි සිතන්නට දකින්නට පුහුණු වෙනකොට අර මුලින් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තණ්හාවෙන්, මානයෙන්, දිට්ඨියෙන් අපි සිතූ දේවල් අපට අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් සිතන්නට ටිකෙන් ටික ප්‍රඥාව අවදි කරගන්න පුළුවන්. ඉතින් අපි අද ධර්මදේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ මේ ක්‍රියාවලිය පිළිබඳව අපි සති සම්පජඤ්ඤයෙන් යුක්ත නොවුනොත් සමස්ත සිතුවිලි ක්‍රියාදාමයම අපි තුල ප්‍රපංච ගොඩනගන්නට හේතු වෙන ආකාරය මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රයේදී මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කළ දේශනා පාඩයක්. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාව පැහැදිලි කරමින් මහා කච්චායන හාමුදුරුව තවදුරටත් ඒ සූත්‍රයේදී විග්‍රහ කරනවා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ඇසත් රූපයත් පාදක කොටගෙන චක්කු විඥානය හටගන්නෝ තින්නම් සංගති පස්සෝ ඒ ඇසත් රූපයත් චක්කු විඥානයත් පහළ වෙනකොට අරමුණ පිළිබඳව යම් ස්පර්ශයක් සිතේ හටගන්න. ඒක තමයි පස්ස කියලා කියන්නේ. පස්සපච්ච වේදනා අරමුණ සිතින් ස්පර්ශ කරනකොට ඒ පිළිබඳ සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස කියන මේ යම්කිසි වේදනාවක් ජනිත වෙනවා. ඊට පස්සේ යම් වේදේති තං සංජානාති යම් ආකාරයකින් ඒ අරමුණ විඳිනවද ඒ ආකාරයෙන් ඒ අරමුණ හඳුනා ගන්න. දැන් යම් අරමුණක් සුඛ ආකාරයෙන් දැනුනොත් ඒක හොඳයි කියලා හඳුනා ගන්නවා. යම් ආකාරයක් යම් අරමුණක් කටුක ආකාරයෙන් දැනුනොත් ඒක නරකයි කියලා හඳුනා ගන්නවා. ඒක හොඳ නෑ කියලා ගැටුමක් ඇති කරගන්නවා. යම් අරමුණක් නිසා අපට සුඛයක් උපදිනවා නම්, සෝමනස්සයක් උපදිනවා නම්, ඒකට අපි ඇලුම් කරනවා. යම් අරමුණක් නිසා දෝමනස්සයක් උපදිනවා නම්, අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔන්න යම් වේදේති තං සංජානාති. මේක හොඳයි, මේක නරකයි, මේක මට ඕන, මේක මට එපා කියලා හඳුනා ගන්නට පෙළඹෙන්නේ අර වේදනාවට අනුවයි. ඊට පස්සේ යම් සංජානාති තං විතක්කේති යම් ආකාරයටද හඳුනාගන්නේ ඒ ආකාරයට විතර්ක ගොඩනගනවා විතර්ක ගොඩනගනවා කියන්නේ ඒ ගැන හිතන්න කල්පනා කරන්න පටන් මේක හොඳයි කියලා අපිට හිතුණා නම් එතනින් එහාට අර හොඳයි කියන පදනම මත එල්බගෙන අපි ඒ ගැන කල්පනා කරනවා. මේක නරකයි කියලා තීරණය කළා නම් ඒක නරකයි කියන පදනම මත ඉඳගෙන අපි ඒ පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්නවා. මේක සැපයි මේක දුකයි ওই විදිහට අර වේදනාවට අනුව අපි හඳුනා ගැනීමක් කරනවා ඒ හඳුනාගත්තු ස්වરૂපය මත එල්බගෙන අපි ඒවා පිළිබඳව දිගින් දිගට දිගින් දිගට කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්න පටන් ගන්නකොට යම් විතක්කේති තම් පපංචේති එහෙම නැවත නැවත විතර්ක ගොඩන ගන්න පටන් ගන්නකොට ඔන්න ප්‍රපංච ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් ඒ ගැන කල්පනා කරන්නට පෙළඹෙනවා. ඒ කියන්නේ දැන් මේ මම තමයි මේ අරමුණ විඳින්නේ. මේ සැපය විඳින්නේ මමයි. මේ සෝමනස්සය විඳින්නේ මමයි. මටයි මේක දැනෙන්නේ. මම ඒක හොඳට තේරුම් ගත්තා. අන්නේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥානයන් පිළිබඳව සත්ව පුද්ගල ආත්ම ස්වરૂපයෙන් ග්‍රහණය කරගන්නවා. එතකොට දිට්ටි ඊළඟට මම මේකට කැමති මේකට අකමැති ආදි වශයෙන් කල්පනා කරනකොට ඔන්න තණ්හා ඊළඟට එකකට එකක් සංසන්දනය කරනවා එකකට එකක් මැන බලනවා එතකොට මාන දැන් අර නැවත නැවත තමන් ගත්තු අරමුණ ඒ කියන්නේ යම් ආකාරයකින් තමන් වින්දනන් ඒ විඳපු ආකාරය මත තමන් ඒක හඳුනා ගන්නවා රුචි අරුචි ස්වභාවයෙන් ඒ හඳුනාගත්තු තැන ඉඳලා ඒ හඳුනාගත්තු අරමුණ පිළිබඳව නැවත නැවත හිතන්නට පටන් ගන්නවා කල්පනා කරන්නට පටන් ගන්නවා විතර්ක ගොඩනගන්නට පටන් ගන්නවා එහෙම විතර්ක ගොඩනගනකොට අන්න සත්ව පුද්ගල ස්වરૂපයෙන් ග්‍රහණය කරගන්නවා ආත්ම වශයෙන් ඊළඟට තෘෂ්ණා වශයෙන් ඊළඟට එකින් එක සංසන්දනය කරමින් මැන බලන්නට මෙහෙම පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ තතෝ නිදානම් පොරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ චක්කු විඤ්ඤේයේසු අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු අර ඇසින් නම් අරමුණ ගත්තේ ඒ ඇසින්ගත්තු අතීත වර්තමාන අනාගත කියන සියලු අරමුණු පිළිබඳව ඒ තනත්තා අර ප්‍රපංච සංඛ්‍යාත සිතුවිලි දාමයක හිර වෙනවා දැන් ඔන්න යෝනිසෝ මානසිකාරයෙන් තොරව අපි හිතන්නට පටන් ගත්තාම ඒ සිතුවිලි දාමයේ තුල අපි පටලැවෙන ආකාරය මේ කාරණේ බුදුරජාණන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේදී දක්වනවා සිහිනුවන ඇති ඥානවන්ත පුද්ගලයා ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහලා ඒ ආර්ය ධර්මයේ තුලින් මේ සිත වැඩ කරන ආකාරය මේ අරමුණු ගැනීමේ සංකීර්ණ ක්‍රියාවලිය ටික ටික ඉගෙන ගන්නකොට ඒ ඥානවන්තයාට වැටහෙන්නට ගන්නවා මේ රූපය විසින් අතීතයේහි මාව ආක්‍රමණය කරලා මාව කාලා දාලා අනාගතයටත් වර්තමානයේත් එහෙමයි තවදුරටත් මම මේ රූපයට ඇලුනොත් අනාගතයටත් රූපය විසින් මාව කනු ලබනවා. ඒ කියන්නේ මොකක්ද? වෙනතුනේ දැන් වෙනතුන් අහලා ඇතිනේ සමාජයේ සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී කියනවා මද්ද්‍රව්‍ය විසින් සමාජය ගිලගෙන. ඒතර මද්ද්‍රව්‍ය පැත්තක තිබුණයි කියලා මද්ද්‍රව්‍ය වලට පුළුවන් කමක් නැහැ සමාජය ගිලගන්න. මොකද්ද මේ කියන කතාවේ තේරුම? යම්කිසි කෙනෙක් මුලාවෙන් ඒ මත්ද්‍රව්‍ය වලට ඇලුම් කරනවද ඒවා දැඩිව උපාදාන කරගන්නවද ඒක අගය කරනවද එතෙන් පටන් ඒ මත්ද්‍රව්‍ය විසින් ඒ පුද්ගලයා ආක්‍රමණය කරනවා අන්න ඒ වගේ මේ බාහිර ලෝකයේ තියෙන අරමුණු ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අරගෙන ඒ අරගත් අරමුණු පිළිබඳව ඇතිවෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය අප විසින් තණ්හා මාන දික්ටි වශයෙන් දැඩිව උපාදාන කරගෙන මේ රූපය මට අවශ්‍යයි කියලා අපි සංකල්පනා ගොඩනගාගෙන එළුම් කරලා. එතකොට මොකද වෙන්නේ? ඒ රූපය විසින් මාව ආක්‍රමණය කරනවා. මාව ග්‍රහණය කරනවා. ඊට පස්සේ රූපයට ඕන ඕන විදිහට තමයි මම වැඩ කරන්නේ. වේදනාව උපාදාන කරගත්තාම එතන ඉඳලා වේදනාවට ඕන ඕන හැටියට තමයි මම වැඩ කරන්නේ. වේදනාව විසින් මාව ආක්‍රමණය කරන. අන්න ඒ විදිහට අපි මේ ගන්න අරමුණු පිළිබඳව තණ්හා මාන දික්ටි වශයෙන් ප්‍රපංච වශයෙන් විපල්ලාස වශයෙන් මඤ්ඤණා වශයෙන් අපේව පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට ගිය තැන ඒ වැරදි සහගත සිතුවිලි ජාලය විසින් අපිව ආක්‍රමණය කරනවා. එතෙන් පටන් මම මෙහෙම කෙනෙක් කියලා හිතාගෙන හිටියට මම නිවැරදි කියලා හිතාගෙන හිටියට ඒ සමස්ත සිතුවිලි ජාලයටම තමන් යට වෙලා හැඟීම් වලට වහල් වෙලා උපාදානයන්ට වහල් වෙලා තෘෂ්ණාවට වසඟ වෙලා අයෝනිසෝ මානසිකාරයට මඤ්ඤණාවන්ට වහල් වෙලා විපල්ලාසයන්ට වහල් වෙලා පවත්වන චින්තන රටාවකට තමන් හිර වෙනවා. ඉතින් එතනින් නැගී සිටින්නට නම් මේ යථාර්ථයේ තේරුම් අරගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඒ කියන්නේ සිහියෙන් සහ නුවණින් සිහියෙන් කියලා කියන්නේ අතීත උපාදාන අනාගත උපකල්පන වලට ඇබ්බැහි වෙන්නේ නැතිව එල්බ ගන්නෙ නැතිව පවතින ස්වභාවය තේරුම් ගන්නට අරමුණ පිළිබඳවත් ඒ අරමුණ පිළිබඳව සිතුවිලි උපදවන සිත පිළිබඳවත් කියන මේ දෙපැත්ත පිළිබඳවම පූර්ණ අවධානය පවත්වා ගන්නට පුහුණු වෙන්නට ඕනේ ඒ වගේම ඒවාහි ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය සහ ත්‍රිලක්ෂණ ධර්මයන් ප්‍රකට කරගන්නට යථා ස්වභාවය දැක ගන්නට ප්‍රඥාව අවදි කරගන්න ඕන. එබඳු සිහියකින් සහ නුවණකින් අපේ බාහිර ලෝකය සහ අපේ සිතුවිලි ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නට දරන ප්‍රයත්නය තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට දකින්නට පුහුණු වෙන තැනත්තාට තමයි මේ ගොඩනගා ගන්නා වූ සිතුවිලි මඤ්ඤණාවන්ගෙන් එහෙම නැත්නම් ඒ විපල්ලාසයන්ගෙන් ඒ ප්‍රපංචයන්ගෙන් සිත නිදහස් කරගෙන යථා භූත ඥාන දර්ශනයෙන් තමන් පිළිබඳවත් ලෝකය පිළිබඳවත් සිත පිළිබඳවත් යථාර්ථය ටිකෙන් ටික වටහා ගන්නට පුළුවන් වෙනවා. ඔය විදිහට අපි යෝනිසෝ මනසිකාරයෙන්ද සිතන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්ද සිතන්නේ ඒ සිතන ආකාරය මත තමයි එය අපේ ජීවිතයට යහපත් හෝ අයහපත් ආකාරයෙන් බලපෑම් ඇති කරන්නේ මේ භවයට පමණක් නෙමෙයි මුළු සසර ගමනම තීරණය වෙන්නේ අපි යෝනිසෝ මනසිකාරයෙන් සිතනවද අයෝනිසෝ මනසිකාරයෙන් සිතනවද කියන කාරණේ මතයි. ඉතින් මේ කරුණු සිහිනුවණින් තේරුම් අරගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිහිය කියන්නේ කුමක්ද නුවණ කියන්නේ කුමක්ද සති සම්පජඤ්ඤය කියලා හඳුන්වන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන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 පං සදා අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ විරාජ් මහත්මයා සහ නිමාලි වීරරත්න මහත්මිය පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන විරාජ් මහත්මයාගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන්ට සහ නිමාලි මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය මව්තුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම නිමාලි මහත්මියගේ මිය පරලෝ යන්නට යෙදුණු ආදරණීය පියාණන් වහන්සේ වසර 24කට පෙර මියගිය WB වීරරත්න පියාණන් ඇතුළු පරම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් දේශකයාණන් වහන්සේට සියස කාර්ය මණ්ඩලය ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටම ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයි සුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහෙන්න ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන විරාජ් මහත්මයාට නිමාලී මහත්මියට ඒ වගේම විරාජ් මහත්මයාගේ දෙමව්පියන්ට සහ නිමාලි මහත්මියගේ මෑණියන් වහන්සේ ඇතුළු ඒ පින්වත් සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණින් නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. වසර 24කට පෙර මිය පරලෝ යන්නට එදුණු WB වීරරත්න පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි